මජ්ක්‍ධිම නිකායෝ මූල පණ්ණාසකෝ මූලපරියාය වග්ගෝ මූලපරියාය සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා උක්කට්ඨායන් විහෙරති සුභගවනේ සාලරාජ මූලේ తత్ర కో భగవా భిక్ఖు ఆమంతేసి భిక్షవోతి వదంతేతి తే భిక్ఖు భగవతో పచ్చసోసుం భగవా ఏతదవోచ සම්බ ධම්ම මූල පරියායං වෝ භික්ඛවේ දේසිස්සාමි තං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමි තේ ඒවන් බන්තේ තිකෝතේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝසුම් භගවා ඒතදවෝච ඉද බික්ඛවේ අස්සතවා පුතුජනෝ අරියානං අදස්සාවේ අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසානං අදස්සාවේ සප්පුරිසස්ස ධම්මේ අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ පටවින් පටවිතෝ සංජානාති පටවින් පටවිතෝ සංඤත්වා පටවින් මඤ්ඤති පටවියා මඤ්ඤති පටවිතෝ මඤ්ඤති පටවින් මේති මඤ්ඤති පටවින් අබිනන්දති තං කිස්ස හේතු අපරිඤ්ඤාතං තස්සාති වදාමි ආපං ආපතෝ සංජානාති ආපං ආපතෝ සංඤත්වා ආපං මඤ්ඤති ආපස්මින් මඤ්ඤති ආපතෝ මඤ්ඤති ආපං මේති මඤ්ඤති ආපං අභිනන්දති තං කිස්ස හේතුම් අපරිඤ්ඤාසං තස්සාති වදාමි තේජං තේජතෝ සංජහනාති තේජං තේජතෝ සංඤත්වා තේජං මඤ්ඤති තේජස්මින් මඤ්ඤති තේජතෝ මඤ්ඤති තේජං මේති මඤ්ඤති තේජං අභිනන්දති තං කිස්ස හේතු අපරිඤ්ඤා සංසස්සාති වදාමි වායං වායතෝ සංජානාති වායං වායතෝ සංඤත්වා වායං මඤ්ඤති වායස්මින් මඤ්ඤති වායතෝ මඤ්ඤති වායං මේති මඤ්ඤති වායං අබිනන්දති තං කිස්ස හේතෝ අපරිඤ්ඤාසං තස්සාති වදාමි බොහෝතේ බොහෝතතෝ සංජානාති බොහෝතේ බොහෝතතෝ සංඤත්වා බොහෝතේ මඤ්ඤති බොහෝතේ සුමඤ්ඤති බොහෝතතෝ මඤ්ඤති බොහෝතේ මේති මඤ්ඤති බොහෝතේ අභිනන්දති තං කිස්ස හේතෝ අපරිඤ්ඤාතං තස්සාති වදාමි දේවේ දේවතෝ සංජානාති දේවේ දේවතෝ සංඤත්වා දේවේ මඤ්ඤති දේවේ සුමඤ්ඤති දේවතෝ මඤ්ඤති දේවේ මේති මඤ්ඤති දේවේ අභිනන්දතේ සංකිස්ස හේතුම් අපරිඤ්ඤාතං තස්සාති වදාමි පජාපතින් පජාපතිතෝ සංජානාති පජාපතින් පජාපතිතෝ සංඤත්වා පජාපතින් මඤ්ඤති පජාපතිස්මින් මඤ්ඤති පජාපතිතෝ මඤ්ඤති පජාපතින් මේති මඤ්ඤති පජාපතින් අභිනන්දති තං කිස්ස හේතු අපරිඤ්ඤාතං තස්සාති වදාමි බ්‍රහ්මං බ්‍රහ්මතෝ සංජානාති බ්‍රහ්මං බ්‍රහ්මතෝ සංඤත්වා බ්‍රහ්මං මඤ්ඤති බ්‍රහ්මනි මඤ්ඤති බ්‍රහ්මතෝ මඤ්ඤති බ්‍රහ්මං මේති මඤ්ඤති බ්‍රහ්මං අභිනන්දති තං කිස්ස හේතුම් අපරිඤ්ඤාසං තස්සාති වදාමි ආවස්සරේ ආවස්සරතෝ සංජානාති ආවස්සරේ ආවස්සරතෝ සංඤත්වා ආවස්සරේ මඤ්ඤති ආවස්සරේසෝ මඤ්ඤති ආවස්සරතෝ මඤ්ඤති ආවස්සරේ මේති මඤ්ඤති ආවස්සරේ අභිනන්දති තං කිස්ස හේතුම් අපරිඤ්ඤාතං තස්සාති වදාමි සුභකින්නේ සුභකින්නතෝ සංජානාතේ සුභකින්නේ සුභකින්නතෝ සංඤත්වා සුභකින්නේ මඤ්ඤතේ සුභකින්නේ සුමඤ්ඤතේ සුභකින්නතෝ මඤ්ඤතේ සුභකින්නේ මේති මඤ්ඤතේ සුභකින්නේ අබිනන්දතේ සංකිස්ස හේතුම් අපරිඤ්ඤාතං සස්සාති වදාමි වේහප්පලේ වේහප්පලතෝ සංජානාති වේහප්පලේ වේහප්පලතෝ සංඤත්වා වේහප්පලේ මඤ්ඤති වේහප්පලේ සුමඤ්ඤති වේහප්පලතෝ මඤ්ඤති වේහප්පලේ මේති මඤ්ඤති වේහප්පලේ අබිනන්දති තං කිස්ස හේතුං අපරිඤ්ඤාතං සස්සාති වදාමි අබිබුං අබබිතෝ සංජානාති අබිබුං අබිබුතෝ සංඤත්වා අබිබුං මඤ්ඤති අබිබුස්මින් මඤ්ඤති අබිබුතෝ මඤ්ඤති අබිබුම් මේති මඤ්ඤති අබිබුම් අබිනන්දති තං කිස්ස හේතු අපරිඤ්ඤාතං තස්සාති වදාමි ආකාසානංචායතනං ආකාසානංචායතනතෝ සංජානාති ආකාසානංචායතනං ආකාසානංචායතනතෝ සංඤත්වා ආකාසානංචායතනං මඤ්ඤති ආකාසානංචායතනස්මින් මඤ්ඤති ආකාසානංචායතනතෝ මඤ්ඤති ආකාසානංචායතනං මේති මඤ්ඤති ආකාසානං ච ආයතනං අභිනන්දති තං කිස්ස හේතු අපරිඤ්ඤාසං සස්සාති වදාමි විඥානං ඡායතනං විඥානං ඡායතනතෝ සංජානාති විඥානං ඡායතනං විඥානං ඡායතනතෝ සංඤත්වා විඥානං ඡායතනං මඤ්ඤති විඥානං ඡායතනස්මින් මඤ්ඤති විඥානං ඡායතනතෝ මඤ්ඤති විඥානං ඡායතනං මේති මඤ්ඤති විඥානං ඡායතනං අබිනන්දති තං කිස්ස හේතු අපරිඤ්ඤාතං තස්සාතේ වදාමි ආකින්චඤ්ඤායතනං ආකින්චඤ්ඤායතනතෝ සංජානාති ආකින්චඤ්ඤායතනං ආකින්චඤ්ඤායතනතෝ සංඤත්වා ආකින්චඤ්ඤායතනං මඤ්ඤතේ ආකින්චඤ්ඤායතනස්මින් මඤ්ඤතේ ආකින්චඤ්ඤායතනතෝ මඤ්ඤතේ ආකින්චඤ්ඤායතනම් මේති මඤ්ඤතේ ආකින්චඤ්ඤායතනං අබිනන්දතේ තං කිස්ස හේතෝ අපරිඤ්ඤාකං සස්සාති වදාමි නේව සංඥානා සංඥායතනං නේව සංඥානා සංඥායතනතෝ සංජානාති නේව සංඥානා සංඥායතනං නේව සංඥානා සංඥායතනතෝ සංඤත්වා නේව සංඥානා සංඥායතනං මඤ්ඤති නේව සංඥානා සංඥායතනස්මින් මඤ්ඤති නේව සංඥානා සංඥායතනතෝ මඤ්ඤති නේව සංඥානා සංඥායතනං මේති මඤ්ඤති නේව සංඥානා සංඥායතනං අබිනන්දති තං කිස්ස හේතුං අපරිඤ්ඤාතං සස්සාති වදාමි දික්ඛං දික්ඛතෝ සංජානාතේ දිට්ඨං දිට්ඨතෝ සංඤත්වා දිට්ඨං මඤ්ඤති දිට්ඨස්මින් මඤ්ඤති දිට්ඨතෝ මඤ්ඤති දිට්ඨං මේති මඤ්ඤති දිඨං අබිනන්දතේ සංකිස්ස හේතු අපරිඤ්ඤාතං තස්සාතේ වදාමි සුතං සුතතෝ සංජානාතේ සුතං සුතතෝ සංඤත්වා සුතං මඤ්ඤතේ සුතස්මින් මඤ්ඤතේ සුතතෝ මඤ්ඤතේ සුතං මේති මඤ්ඤතේ සුතං අබිනන්දතේ සංකිස්ස හේතුම් අපරිඤ්ඤාතං තස්සාති වදාමේ මුතං මුතතෝ සංජානාති මුතං මුතතෝ සංඤත්වා මුතං මඤ්ඤති මුතස්මින් මඤ්ඤති මුතතෝ මඤ්ඤති මුතං මේති මඤ්ඤති මුතං අබිනන්දති තං කිස්ස හේතු අපරිඤ්ඤාතං තස්සාති වදාමේ විඤ්ඤාතං විඤ්ඤාතතෝ සංජානාතේ විඤ්ඤාතං විඤ්ඤාතතෝ සංඤත්වා විඤ්ඤාතං මඤ්ඤති විඤ්ඤාතස්මින් මඤ්ඤති විඤ්ඤාතතෝ මඤ්ඤති විඤ්ඤාතං මේති මඤ්ඤති විඤ්ඤාතං අබිනන්දති තං කිස්ස හේතුන් අපරිඤ්ඤාතං සස්සාති වදාමි ඒකත්තං ඒකත්තතෝ සංජානාති ඒකත්තං ඒකත්තතෝ සංඤත්වා ඒකත්තං මඤ්ඤති ඒකත්තස්මින් මඤ්ඤති ඒකත්තතෝ මඤ්ඤති ඒකත්තං මේති මඤ්ඤති ඒකත්තං අවිනන්දති සංකිස්ස හේතු අපරිඤ්ඤාතං සස්සාති වදාමි නානත්තං නානත්තතෝ සංජානාතේ නානත්තං නානත්තතෝ සංඤත්වා නානත්තං මඤ්ඤතේ නානත්තස්මින් මඤ්ඤතේ නානත්තතෝ මඤ්ඤතේ නානත්තං මේති මඤ්ඤතේ නානත්තං අබිනන්දතේ තං කිස්ස හේතු අපරිඤ්ඤාතං තස්සාති වදාමි සම්බං සබ්බතෝ සංජානාතේ සබ්බං සබ්බතෝ සංඤත්වා සබ්බං මඤ්ඤති සම්බස්මින් මඤ්ඤති සබ්බතෝ මඤ්ඤති සබ්බම්මේති මඤ්ඤති සබ්බං අබිනන්දති සංකිස්ස හේතු අපරිඤ්ඤා සංසස්සාති වදාමි නිබ්බානං නිබ්බානතෝ සංජානාති නිබ්බානං නිබ්බානතෝ සංඤත්වා නිබ්බානං මඤ්ඤති නිබ්බානස්මින් මඤ්ඤති නිබ්බානතෝ මඤ්ඤති නිබ්බානං මේති මඤ්ඤති නිබ්බානං අබිනන්දති තං කිස්ස හේතු අපරිඤ්ඤාතං තස්සාති වදාමි අසුතවන්ත පුතුජන වශේනි පඨමක භූමි පරිච්ඡේදී යෝපිසෝ භික්ඛවේ භික්ඛෝ සේකෝ අපත්තමානසෝ අනුත්තරං යෝගක්ඛේමං පත්තේමානෝ විහෙරති සෝපි පඨවින් පඨවිතෝ අභිජානාති පඨවින් පඨවිතෝ අභිඤ්ඤාය පඨවින් මාමඤ්ඤති පඨවියා මාමඤ්ඤති පඨවිතෝ මාමඤ්ඤේ පඨවින් මේති මාමඤ්ඤේ පඨවින් මාභේ නන්දේ තං කිස්ස හේතු පරිඤ්ඤයං තස්සාති වදාමි ආපං පේයාලම් තේජං පේයාලම් වායං පේයාලම් බොහෝතේ පේයාලම් දේවේ පේයාලම් පජාපතින් පේයාලම් බ්‍රහ්මං පේයාලම් ආබස්සරේ පේයාලම් සුබකින්නේ පෙයාලම් වේහප්පලේ පෙයාලම් අබිබොම් පෙයාලම් ආකාසානංචායතනං පෙයාලම් විඥානංචායතනං පෙයාලම් ආකින්චඤ්ඤායතනං පෙයාලම් නේව සංඥානා සංඥායතනානං පෙයාලම් දිත්තං පෙයාලම් සුතං පේයාලම් මුතං පේයාලම් විඤ්ඤාතං පේයාලම් ඒකත්තං පේයාලම් සබ්බං පේයාලම් නිබ්බානං නිබ්බානතෝ අභිජානාති නිබ්බානං නිබ්බානතෝ අභිඤ්ඤාය නිබ්බානං මාමඤ්ඤේ නිබ්බානතෝ මාමඤ්ඤේ නිබ්බානං මේති මාමඤ්ඤේ නිබ්බානං මා බිහි නන්දේ තං කිස්ස හේතු පරිඤ්ඤයං තස්සාති වදාමි සේකා විවට්ඨ වශයෙනි ဒုတိယක භූමි පරිච්ඡේදී යෝපිසෝ භික්ඛවේ භික්ඛෝ අරහං කේනාසවෝ වසිතවා කතකරණීයෝ ඕහිත භාරෝ අනුප්පත්ත සදත්තෝ පරික්ඛේන භව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ සෝපේ පඨවෙන් පඨවිතෝ අභිජානාති පඨවෙන් පඨවිතෝ අභිඤ්ඤාය පඨවින් නමඤ්ඤති පඨවියා නමඤ්ඤති පඨවිතෝ නමඤ්ඤති පඨවින් මේති නමඤ්ඤති පඨවින්නාභේ නන්දති තං කිස්ස හේතු පරිඤ්ඤාසං තස්සාති වදාමි ආපං පේයාලම් තේජං පේයාලම් නිබ්බානං නිබ්බානතෝ අභිජානාති නිබ්බානං නිබ්බානතෝ අභිඤ්ඤාය නිබ්බානං නමඤ්ඤති නිබ්බානස්මින් නමඤ්ඤති නිබ්බානතෝ නමඤ්ඤති නිබ්බානං මේති නමඤ්ඤති නිබ්බානං නාබිනන්දති තං කිස්ස හේතු පරිඤ්ඤාසං තස්සාති වදාමි කීනාසවහි පඨමක නයේ තතියක භූමි පරිච්ඡේදී යෝපිසෝ භික්කවේ භික්ඛෝ අරහං කේනාසවෝ බුසිතවා කතකරණීයෝ ඕහිත බහාරෝ අනුප්පත්ත සදත්තෝ පරික්ඛේන භව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ සෝපි පඨවින් පඨවිතෝ අභිජානාති පඨවින් පඨවිතෝ අභිඤ්ඤාය පඨවින් නමඤ්ඤති පඨවියා නමඤ්ඤති පඨවිතෝ නමඤ්ඤති පඨවින් මේති නමඤ්ඤති පඨවින් නාබිනන්දති සංකිස්ස හේතෝ khayārāgassa vītarāgattāṁ āpaṁ peyyālaṁ තේජං පේයාලම් නිබ්බානං නිබ්බානතෝ අභිජානාතේ නිබ්බානං නිබ්බානතෝ අභිඥාය නිබ්බානං නමඤ්ඤතේ නිබ්බානස්මින් නමඤ්ඤතේ නිබ්බානතෝ නමඤ්ඤතේ නිබ්බානං මේතේ නමඤ්ඤතේ නිබ්බානං නාභේ නන්දති තං කිස්ස හේතු khයාරාගස්ස වේතරාගත්තා කේනාශවහයි ဒုတိ යක නයේ චතුරවනක භූමි පරිච්ඡේදී යෝපිසෝ භික්ඛවේ භික්ඛෝ අරහං කේනාසවෝ උසිතවා කතකරණීයෝ ඕහිත බහරෝ අනුප්පත්ත සදත්තෝ පරික්ඛේන භව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ සෝපේ පඨවින් පඨවිතෝ අභිජානාති පඨවින් පඨවිතෝ අභිඤ්ඤාය පඨවින් නමඤ්ඤති පඨවියා නමඤ්ඤති පඨවිතෝ නමඤ්ඤති පඨවින් මේතින මඤ්ඤතේ පඨවින් නාභේ නන්දතේ තං කිස්ස හේතෝ khයා දෝසස්ස වේත දෝසත්තා ආපං පේයාලම් තේජං පේයාලම් නිබ්බානං නිබ්බානතෝ අභිජානාති නිබ්බානං නිබ්බානතෝ අභිඤ්ඤාය නිබ්බානං නමඤ්ඤතේ නිබ්බානස්මින් නමඤ්ඤති නිබ්බානතෝ නමඤ්ඤති නිබ්බානං මේතේ නමඤ්ඤති නිබ්බානං නාභේ නන්දති තං කිස්ස හේතු භයා දෝසස්ස වීත දෝසත්තා කේනාසවහි තතියක නයේ පංචවනක භූමි පරිච්ඡේදී යෝපිසෝ භික්ඛවේ භික්ඛෝ අරහං කේනාසවෝ බුසිතවා කතකරණීයෝ ඕහිත බහරෝ අනුප්පත්ත සදත්තෝ පරික්ඛේන භව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ සෝපේ පඨවින් පඨවිතෝ අභිජානාති පඨවින් පඨවිතෝ අභිඤ්ඤාය පඨවින් නමඤ්ඤති පඨවින් නමඤ්ඤති පඨවිතෝ නමඤ්ඤති පඨවින් මේතින මඤ්ඤති පඨවින් නාභිනන්දති තං කිස්ස හේතු කයා මෝහස්ස වේත මෝහත්තා ආපං තේයාලම් තේජං තේයාලම් නිබ්බානං නිබ්බානතෝ අභිජානාති නිබ්බානං නිබ්බානතෝ අභිඤ්ඤාය නිබ්බානං නමඤ්ඤතේ නිබ්බානස්මින් නමඤ්ඤති නිබ්බානතෝ නමඤ්ඤති නිබ්බානං මේතේ නමඤ්ඤති නිබ්බානං නාබිනන්දති සංකිස්ස හේතු khaya mohassa dita mohatta kena savahi chatutkanaye chavanaka bhumi parichchede තථාගතෝපි භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ පඨවින් පඨවිතෝ අභිජානාතේ පඨවින් පඨවිතෝ අභිඥාය පඨවින් නමඤ්ඤති පඨවියා නමඤ්ඤති පඨවිතෝ නමඤ්ඤති පඨවින් මේති නමඤ්ඤති පඨවින් නාභිනන්දති තං කිස්ස හේතු පරිඤ්ඤාතං තං තථාගතස්සාති වදාමි ආපං තේයාලම් තේජං තේයාලම් නිබ්බානං නිබ්බානතෝ අභිජානාති නිබ්බානං නිබ්බානතෝ අභිඤ්ඤාය නිබ්බානං නමඤ්ඤති නිබ්බානස්මින් නමඤ්ඤති නිබ්බානතෝ නමඤ්ඤති නිබ්බානං මේති නමඤ්ඤති නිබ්බානං නාභේ නන්දති තං කිස්ස හේතු පරිඤ්ඤාතං තං තථාගතස්සාති වදාමි සත්තාරහ පඨමකනයේ සත්වනක භූමි පරිච්ඡේදී තථාගතෝපි භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ පඨවින් පඨවිතෝ අභිජානාති පඨවින් පඨවිතෝ අභිඤ්ඤාය පඨවින් නමඤ්ඤති පඨවියා නමඤ්ඤති පඨවිතෝ නමඤ්ඤති පඨවින් මේති නමඤ්ඤති පඨවින් නාභේ නන්දති තං කිස්ස හේතු නන්දේ දුක්ඛස්ස මූලන්ති ඉති විදිත්වා භවජාති භූතස්ස ජරා මරණන්ති තස්මාතිය භික්ඛවේ තථාගතෝ සබ්බසෝ තණ්හානං කයා විරාගා නිරෝධා චාගා පටිනිස්සග්ගා අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝති වදාමි ආපං තේයාලම් තේජං තේයාලම් නිබ්බානං නිබ්බානතෝ අභිජානාතේ නිබ්බානං නිබ්බානතෝ අභිඤ්ඤාය නිබ්බානං නමඤ්ඤතේ නිබ්බානස්මින් නමඤ්ඤතේ නිබ්බානතෝ නමඤ්ඤතේ නිබ්බානං නේතේ නමඤ්ඤතේ නිබ්බානං නාබේ නන්දතේ තං කිස්ස හේතෝ නන්දේ දුක්ඛස්ස මූලන්තේ ඉති විදිත්වා භවා ජාති භූතස්ස ජරා මරණන්තේ තස්මාතිය භික්ඛවේ තථාගතෝ සබ්බසෝ තණ්හානං කයා විරාගා නිරෝධා ඡාගා පටිනිස්සග්ගා අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝති වදාමේති සත්තාරහ ဒ ුතියකනයේ අට්ඨවානක භූමි පරිච්ඡේදී ඉදම වෝච භගවානතේ බික්ඛෝ භගවතෝ භාසිතං අබිනන්දුන්ති මූල පරියාය සුත්තං පඨමං